සිතිලෙන් සම සිත් නිවී සැනහියවා. සදහතුනේ බෞද්ධ රූපවාහිනියේ දිනපතා ගෙනෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත මහා පරිනිර්වාණ සූත්‍රය අසුරෙන් ඔබ වෙත ගෙනෙන 14 වෙනි ධර්ම දේශනාවයි මෙලෙසින් දිගහැරෙන්නේ. සුපුරුදු ලෙසින් මේ උතුම් ධර්ම මන්දිරයට වැඩමව වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ සාදුනාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාතු සාතු සාතු සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ पूर्वं भदन्ता ධම්මස්සවනකාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තුල මතුලං ච සම්භවං භව සංකාරමවස්ස ජීමුනි අජ්ජත්තරතු සමාහිතු අබින්දී කවච මිත්ත සම්භවಂತಿ තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා සූදානම් වෙලා කටයුතු කරන මේ පින්වත් අය ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතයට උතුම් ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්නවා අද දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳව කතා කරන පරිනිර්වාණ සූත්‍රයට ඇසුරෙන් කරන ධර්ම දේශනා මාලාවේ 14 වෙනි ධර්ම දේශනාව. එතකොට අපි සාකච්ඡා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් එළඹීම සිද්ධ වෙච්ච බේලුව ග්‍රාමයේදී ඊ타මත්ම ශාරීරික වශයෙන් ලොකු දුබලතාවයකටපත් වුණා. ඒපත් වුණාට පස්සේ බොහෝ වේදනා වේදනා ඇති වුණා ඒ ශරීරේ. ඊට පස්සේ ඵල ප්‍රමාවත්තට සමවැදිලා ජීවිත සංස්කාරය අදිස්ථාන කරගත්තා. එයා ආනන්ද හාමුදුරන්ට ඇතිවෙච්ච හැඟීම් පිළිබඳ අපි ඊට අවස්ථාගතා කරා. ඒ උතුර දකුණ වැටුනේ නැහැ කියලා සතිපට්ඨානය වැටුනේ නැහැ කියලා සඳහන් කරා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දුන්න ලබා දුන්න අවවාදත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට ඒ ලබා දුන්න එක අවවාදයක සඳහන් වුණා කියලා මම ඊයේ ධර්ම දේශනා ඉවර කරන්න මත්තෙන් කිව්වා අත් දීපා විහෙරත අත් සරණා අනන්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා අනන්‍ය සරණා කියන කාරණාව තමන් තමන් පිළිහිට කොට ගන්නද තමන් සරණ කොට ගන්නද අන්‍ය සරණක් නැහැ ධර්මයේ පිහිට කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න අන්‍ය සරණක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න අවවාදයක්. බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරේ තමන් සහ ධර්මය කියලා. තමන් තමන් සරණ කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න. අන්‍ය සරණ නැහැ කියලා. ඒතර බුදුන් සරණ සංඝුන් සරණ බුදුරජාණන් වහන්සේට අපිට පිහිට වෙන්න සරණ වෙන්න පුළුවන්කම තිබ්බනම් අපි ඔක්කොමලා නිවන් දක්නවද නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ සත්‍යය පිළිබඳව දුක් විඳින සත්‍යය පිළිබඳ කරුණාවක්, මෛත්‍රියක් කොතර දැඩි ගැනීමක් තිබුණාද බෝධිසත්වයන් බෝධිසත්ව කාලයේදී අතට ලැබිච්ච සියලු දුක් ගෙවන් කොට නිවන් දකින්න පුළුවන්කම ලැබිච්ච අවස්ථාව පවා පාර හරියද නැද්ද? පාර හරලා අන් අය වෙනුවෙන් මම මේ කටයුත්ත අන් අය වෙනුවෙන් මම අන් අයගේ නිවන වෙනුවෙන් මම කටයුතු කරන්න ඕනේ කියලා තමයි මේ ලෝකෙට ධර්ම දේශනා කරන්න බුද්ධ ශාසනය බිහි කරන්නේ. ඉතින් එහෙම ශාසනයක් ලැබිච්ච එහෙම ශාසනයක එච්චර දැඩි අදිෂ්ඨානයක් තිබ්බ දැඩි වීරයක් තිබ්බ කෙනෙකුට සම කරන්න බැරි තරම් හැකියාවක් තිබුණ බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න බෑ. මහා සංඝරත්නයට අපිව නිවන් දක්වන්න බෑ. එක සීමාවකට විතරයි පිහිට වෙන්න සරණ වෙන්න පුළුවන්. තමන්ගේ ආපත උදා කරගන්න ඕනේ කවුද? තමන්ගේ ආපත උදා කරගන්න කටයුතු කරගන්න ඕන කවුද? තමන්මයි වෙන කාටවත් බෑ කියන එකයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක තනියම කරගන්න බෑ. ඒකට භාවිතා කරන්න ඕන මොකද්ද? ධර්මයයි. ඒකට භාවිතා කරන්න ඕන ධර්මයයි. කොහොමද ඒක කරන්නේ? මං අහන මේ අත්තන්ගේ. තිරිසන් සත්වයකට ළඟට අරගෙන කොයි තරම්නම් ධර්මය කියලා දුන්නත් ඒ ත්‍රිසං සතාගෙන් ඒ ධර්මයට අදාළ සිතුවිලි ධර්මයට අදාළ කිසියම්ම වැඩපිළිවෙලක් ඒ ත්‍රිසං සත්‍යයේ මානසිකාරය තුළ සිද්ධ වෙනවද නැහැ මන්ද බුද්ධික කෙනෙකුට ඒ වගේ කටයුතු කරොත් එහෙම යාට ඒක සිද්ධ වෙනවද නැහැ එහෙනම් ධර්මය සම්පූර්ණ ධර්මය තිබුණාට පළක් නැහැ. ඒ ධර්මය ක්‍රියාත්මක කරවන්න පුළුවන් මානසිකාරයක වැඩපිළිවෙලක් ඔතන නැත්තම්. නේද? මේ මම කියලා ගත්ත, තමන් කියලා ගත්ත අපි ඒ විදිහට අර්ථ දක්වගෙන තියෙන මේ ශරීරය, මේ මනස ධර්මය යොදවන්න පුළුවන් විදිහේ උපකරණයක්ද නැද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රථම ධ්‍යාන මට්ටම ඔය හිතෙන් උපදවා ගන්න පුළුවන්කම තියනවද නැද්ද? ඒ පිළිවෙත යෙදුවා. ද්විතිය ධානය මට්ටම ඔය මානසිකාරයෙන් උපදින විදිහට ඔය මනස සකස් කරගන්න පුළුවන් දෙයිද ඒ පිළිවෙත සකස් කරගත්තොත් නේද? නේව සංඥා නා සංඥායතනේ දක්වාම පුළුවන් දෙයිද? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ඔය సంతාන වලින් උපදින විදිහට ඔය సంతාන සකස් කරන්න පුළුවන් දෙයිද? පුළුවන්. ඒතරයි සකස් කරන්නේ නැතුව ඉන්නේ. රහත් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ තමන්ය මගේය කියලා ගත්ත මෙන්න මේ මානසිකාරය මේ වැඩේට ඕනද නැද්ද? ඇඳුම තියනවා ඒ ඇඳුම ශරීරයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියලා අඳින්න බෑ. පොඩි කියලා හිතන්නකො. අඳින්න බැරි ඇඳුමක් හම්බුනොත් ඒ ඇඳුමෙන් ඇති වැඩක් නැහැ. නේද? ඇඳුම තියෙනවා ශරීරයක් නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඇඳුම හරිය නැත්නම් ඒ හරියන්නේ නැහැ. අඳින්න ගන්න හම්බෙන්නේ නැහැ. ශරීරය නැත්නම් ඒත් හරියන්නේ නැහැ. ශරීරයට ගැළපෙන විදිහට ඇඳුම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ මේ මානසිකාරය කියන වැඩපිළිවෙලට ගැළපෙන එකක්. ඒ මානසික අපේ මානසිකාරයෙන්ම ඒ ධර්මයේ යොදවලා නිවැරදි අත්‍යවශ්‍ය ලෝකයේ දුක් නැති කරන කෙලස් කැපිලා යන කෙලස් කෙලස් ප්‍රහාණය වෙන කුසල හැඟීම් නූපදුන කුසල හැඟීම් උපදවා ගන්න පුළුවන් එකක් වා. හරිද? ලෝකෙතම අරමුණු කරපු මෛත්‍රියක් හදා ගන්න පුළුවන් එකක් ඔය ළඟ තියෙන්නේ. තමන්ගේ අතපය හතර කපනකොට පවා වෙන කෙනෙක් වැරද්දක් නොකර ඒ අතපය හතර කපන කෙනා කෙරෙහි සතුටක් උපදවා ගන්න පුළුවන් නැත්නම් මයි තරහක් නූපදින විදිහට උපේක්ෂාවක් උපදින විදිහට මෛත්‍රිය හදන්න පුළුවන් එකක් ඔය ළඟ තියෙනවා. ඔක නිකන් තියාගෙන බෑ ඔක හදන්න ඕන එකක්. හරිද? උපකරණේ තියෙනවා නේද? ලෝකයේ නොයෙකුත් පරිගණක තියෙනවා. තියෙන හැම පරිගණකයෙන්ම ඔක්කොමලා ගන්න එකම වැඩේද? වාහන තියෙනවා. හැම වාහනයකින්ම ඔක්කොමලා ගන්න එකම වැඩේද? ඒ කෙනා ඒ ඒ උපකරණ වලින් වැඩ ගන්න ඒ ඒ කෙනාගේ දැනුම හැටියට නේද? සමහර අය වාහන වලින් හොරකම් කරන්න යන අය අතරේ සමහර අය අනුන්ට පිට වෙන්න මේ වාහන භාවිත කරනවා. ඒ වගේ අපි එක එක්කෙනාටත් මනසක් තියෙනවා. ඒ කෙනාගේ මනස පාවිච්චි කරන සමහර අය වැටවල් ගැන හොයන්න පාවිච්චි කරනවා. සමහර අය ඉඩම් ගැන හොයන්න පාවිච්චි කරනවා. සමහර අය ගෙවල් හදන්න එක පාවිච්චි කරනවා. සමහර අය උසස් වීම ගන්න පාවිච්චි කරනවා. සමහර අය දේශපාලන බලතල ගන්න මේ මනස පාවිච්චි කරනවා. සමහර අය විවාහය සඳහා පාවිච්චි කරනවා. සමහර අය කාමයේ වර්ධව හැසිරීම සඳහා පාවිච්චි කරනවා. නේද? එකම විදිහට අපිට එකම ලොකු දෙයක් ලොකු වටිනා කුසල හැඟීම් උපදවාගත හැකිව තියෙන මේ මනස එක එක්කෙනා එක එක්කෙනා එක එක එක එක එක එක දේවල් වල පාවිච්චි කරනවා. එහෙමද නැද්ද? අන්න ඒ මනස ලෝකෙහි තියෙන උසස්ම දේ ග්‍රහණය වෙන විදිහට උසස්ම දේ උපදින විදිහට නේද? අම්මලා ඔක්කොමලා උයන්ඩ ඕන තුන පහ දාන්න ඕන විදිහ ඔක්කොම දන්නවා. හැබැයි ඔක්කොගේම හොද්ද එකම රහද? එහෙද? ඔක්කොලා නම් දන්න උයන්ඩ සමහර අය කොහොම ඉවත් ඉතින් වතුරම තමයි. කොහොම ඉවත් වතුර තමයි. කොහොමත්ම රස ගන්න බෑ. ඉතින් ඒ මොකද ඒකේ පදම හරියට දන්නේ නැහැ. රත් කරන්න ඕන වෙලාව දන්නේ නැහැ. රත් නොකරන්න ඕන වෙලාව දන්නේ නැහැ. හැඳි ගන්න ඕන වෙලාව දන්නේ නැහැ. නෑ හැඳි නොගාන්න ඕන වෙලාව දන්නේ නෑ ඒකින්ද ඔය එකතු කරන් විතරක් දැනගත්ත හරියන්නේ නෑ ඒක පදමට සකස් කරගන්න රස සකස් කරගන්න දැනගන්න ඕනේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපේ මේ సంతාණයෙන් ඉහළම ඉහළම සිතුවිලි උපදින විදිහට සකස් කරගන්න ආකාරය දේශනා කරා අන්න ඒ දේශනා කරපු දේවල් වලට කියනවා ධර්මය කියලා හරි? ඒ දේශනා කරපු දේශනාවට කියනවා ධර්මය කියලා. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරගත්තොත් නේද නිවන් දකින්න පුළුවන්? ඒ දෙක එකතු කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මහා වේදනාවල් ඇති වෙනකොට ඒ වේදනාවල් යටපත් කරගෙන වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා ජීවිත සංස්කාරය අදිස්ථාන කරගෙන තමන්ම නිමෙන්න මෙය කියන්නේ පිරිනම් පාන්න නොදී ඒ ශරීරයේ මේ ස්වභාව ධර්මයට හොල්ලන්න බැරි වුණා. ඒ තරම් ඉහත වරගෙන ගියා. නේද? එහෙනම් ජීවිත සංස්කාරය අනිස්ථාන කරගන්න පුළුවන් වුණා බේලුව ග්‍රාමයේදී. එතෙන් තමයි බුදුජානනාංශ අපිට මේ ආවාදේ ලබා දුන්නේ. ඉතින් මේවා කතන්දරය අහන්න නෙවෙයි පරිණාම සූත්‍රයේ මේ සැරේ. පරිනිර්වාණ කතන්දරය අහන්න නෙවෙයි අපි මේ පරිණාම සූත්‍රය සාකච්ඡා කරන්නේ. එහි තියෙන අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොත දක්වාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට අවවාද දුන්න එකයි කරේ. හරිද? අවසාන මොහොත දක්වාම අපි කියන්නේ අවසන් හුස්ම පොද හෙලනවා කියලා අවසාන අවවාදයක් මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත නේද? අප්‍රමාදව කුසලය සම්පාදනය කරන්න ඔය හිතෙන් කුසලය උපදින විදියට ඔය හිත හදන්න කියලා මේ කියන්නේ. ඒකේ වටිනාකම දැනගත්ත මහා උත්මයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ හිත සකෝක හදන්න පුළුවන් හිතක්. ඔය හිත ඔහොමම තියාගෙන ඉන්න එපා. ඔය හිත පොඩ්ඩක් නැත්තම් කොහෙද යන්නේ? බත් බත් දිගෙත් යනවා. වෑංජන දිගෙත් යනවා. නේද? හ්ම් කෑමවල දිගේ යනවා. මස් දිගේ යනවා. ඇටකටු දිගේ යනවා. මස් ප්‍රාර්ථනා කර කර ජීවත් වෙනවද නැද්ද? කාගේ හරි ශරීරයක් දකින්න ඕනේ, අහන්න ඕනේ, ගලඳ ගන්න ඕනේ කියලා දරුවෙක්ගේ ශරීරයක් කියන්නේ. ඒ ශරීරේ නැතුව මට ඉන්න බෑ කියන්නේ ඒ ශරීරේ මොනවද තියෙන්නේ? කවුරුහරි කියනවා හරි ළමයාව දෙන්නම් හැබැයි ශරීරේ නැතුව පේන්නේ නැහැ කවදාකවත් හැබැයි එයා ඔක්කොම වැටික් කළ දේවල් වලට පේන්නේ නැති වෙනවා කියලා. කැමතිද? අපි ආදරය කරන කෙනෙක් අපිට දෙන්න කියන යාළුවාට තේින්නේ නැහැ. හැබැයි ඔක්කොම වැටි කරගන්න පුළුවන්. කතා කරන්නත් පුළුවන් ඔක්කොම කරන් පේන්නේ නැහැ. කැමතිද? එහෙනම් අපි ඉවල්ලන්නේ නේද? පුද්ගලයා කියලා දැනෙන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටසට විතරකුත් නෙවෙයි ශරීර පිළිබඳ ඉවත් වෙනවද නැද්ද? ශරීර වල මොනවද තියෙන්නේ? හේමස් නහර ඇට ඇට මිදුළු ආදිය තියෙන්නේ. එහෙනම් මේ ඉවල්නවා. කටු ඉවල්නවා. මස් ඉවල්නවා. නේද? හොයනවා හොයනවා හැමතැනම හොයනවා. ඉතින් අන්න ඒවා හොයන්න තමයි අපේ මානසිකාරය භාවිතා කරගෙන තියෙන්නේ. අහලා බලන්න තමන්ගේ හිතෙන් මම ධර්මය කොච්චර ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන තියෙනවද කියලා. ඇයි හෙව්වේ නැත්තේ? හැම මං හැමදාම කියනවා. හැම නැගෙන අකුසල ධර්මයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් సంతානයේ උපදවා ගන්න අවශ්‍ය කරන සියලුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. මාත්‍රීය අකුසලයක්කට පවා ඉඩ නොදී ආයේ එවැනි අකුසලයක් ඇති නොවන ආකාරයට හිත සකස් කරගන්න අවශ්‍ය කරන සියලුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙද්දී ඇයි මේකට ඔහේ යන්න ඉඩ දීලා තියෙන්නේ? ඇයි මෙයාට මේ රූප ඉදිරියේ කකියන් ඉඩ දීලා තියෙන්නේ? නේද? රූප ඉදිරියේ රත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ ඇයි? හ්ම් එක එක දේවල් ඉදිරියේ මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී ධර්ම ඉදිරියේ මේ ඔය හිත කකියනවා, ඔය හිත රත් වෙනවා, ඔය හිත ඒවා ඉල්ලනවා, නැවත නැවත ඉල්ලනවා. කොච්චර දුන්නත් මදි සුවදායක තත්ත්වයක් නෑ නේද? ඊටාම පීඩිත තත්යකට පත් වෙලා තියෙන්නේ මම ඔකට කියන්නේ අල්ලලා දෙපැත්තට පොළේ ගහනවා වගේ අපි. ඒ කියන්නේ නේද? ඉන්නකොට මොකද කරන්නේ කවුරුහරි එක්කෙනෙක් කරා මම මේ පැත්තට අල්ලලා පොලේ ගහනවා. එතකොට මම හොඳටම වේදෙනවා. ඊළඟට අරගෙන මේ පැත්තට පොලේ ගහනවා. ඒ වගේ. ප්‍රිය උපදවන රූපය අපිට ලැබෙනවා කියන්නකෝ. ලැබිච්ච ගමන් දකින්න ලැබෙනවා කියන්නකෝ. දකින්න ලැබුණාමත් තියෙන්නේ පීඩනයක්ද නැද්ද? යන්න දෙන්න බෑ වෙනස් වෙන්න දෙන්න බෑ කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ කියලා ළඟ තිබ්බත් පීඩිතයිද නැද්ද? ගියත් ඉරපැලි පිටිත. එහෙනම් ඇතුවක් බෑ නැතුවක් බෑ. කොහොමද පොළේ පොළේ ගන්නවා වගේ තමයි. එහෙනම් තිබ්බත් දුකක් තියෙන නැතත් දුකක් තියෙන මේ ලෝක විශ්ේ තියෙන දේවල් වලින් අපේ හිත අතමුදවා ගත්තේ නැත්නම් අපි හැමදාම දුක් විඳිනවා. හැමදාම දුක් විඳිනවා. දෙකින්ද අත්ථ දීපා විහෙරත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන් තමන් අත්ත සරණ. අත්ත දීපා විහෙරත අත්ත අත්ත සරණ අනඤ්‍ය සරණ වෙන සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ කියලා දේශනා කරේ අනඤ්‍ය සරණ නැති හින්දා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මම ධර්මයෙන් කොතර පෝෂණය වුණාද කියලා. හොඳයි. ඔය විදිහට බේලුව ග්‍රාමයේ වැඩ වාසය කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊළඟට වැඩම කරන්නේ ඕක විතරනේ ඊට පස්සේ සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී වශයෙන් මම හැමදාම කියන මේ දැහැමි කතා කියලා කර්ණිනා සූත්‍රයේ තියෙන මුළු දමදිවත් තලයේ පුරාවට මාස 3ක් තිස්සේ සීල සමාධි ප්‍රඥා ගැන හඳුන්වා දෙමින් වැඩම කළ බුද්ධචාන් වහන්සේ ඊළඟට වැඩම කරන්නේ චාපාල සෛත්‍යයට. චාපාල චෛත්‍යයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ආසන්නයේදී ආනන්ද හාමුදුරුවන්ව මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ කැඳවලා ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මේ වගේ පණිවිඩයක් මේ වගේ කාරණාවක් සඳහන් කරනවා. රමණීයා ආනන්ද වේසාලී රමණීයං උදාන චේතියං රමණීයං ගෝතමක චේතියං රමණීයං සත්තබ්බං චේතියං රමණීයං බහුපුත්ත චේතියං ආදී වශයෙන් මේ චාපාල චෛත්‍යයත් බොහොම රමණීයං චාපාල චේතියං කියලා සඳහන් කරනවා. ඒ විදිහට සඳහන් කරලා ඒ වගේ මේකේ තියෙන මේ මේ දඹදිව තලයේ තියෙන රමණීය චෛත්‍යයන් පිළිබඳ සඳහන් කරලා ඊට පස්සේ ආනන්ද ආන්දරන් හිත හොඳට පහන් කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පුංචි ඉංගියක් අපි කියන්නේ නේද නිමිත්තක් ප්‍රකාශ කරනවා කියන්නේ අපි අපි දැන් සමහර දේවල් වලදී සමහර උත්තම පුරුෂයෝ නේද අපේ ජීවිතත් අපි අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච විදිහ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ නේද අපේ ජීවිතේ අපි හුඟක් වෙලාවට කොහොමද වැඩ කරන්නේ කෙලින්ම කියලා දානවා විදුණක් කමන්නේ මොන හරි ඕන වුණාම මට මේක ඕනේ එතන මහා මහා හරි අමාරු චරිත විදියට තවත් ළඟ ඉන්න කිසිම කෙනෙකුට මාත්‍රයක්වත් රිදෙන්නේ මාත්‍රයක්වත් අපහසුවකටපත් වෙන්නේ නැති විදිහට සමහර නුවණ තියෙන ඇත්තෝ සාමාන්‍ය ජීවිතවලදී Tamanට යමක් ඕන වුණාම ඒවා අර නේද ඉංගියකින් ප්‍රකාශ කරනවා නේද නිමිති වලින් ප්‍රකාශ කරනවා ඒ ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ඉන්දියකින් ප්‍රකාශ කරනවා පින්නත් මේ යස්ස කස්සචි ආනන්ද සත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වස්තු කතා අනුත්ිතා පරිචිතා සුසමාරද්දා මේ වගේ මේ ඉද්ධිපාද ධර්මයන් වැඩූ යම් කිසි කෙනෙක් බොහෝ කාලයක් තිස්සේ ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරාද සෝ ආකංකමානෝ කප්පං වාපිට්ඨිය කල්පයක් වාසය කරන්න පුළුවන්. ඉද්ධිපාද වැඩි උත්මේකට අවශ්‍ය නම් කල්පයක් වාසය කරන්න පුළුවන්. කප්පාවසේසං වාතිත්තේය. කප්පං වාතිත්තේය කප්පාවසේසං වා කියලා සඳහන් කරනවා. ඊට වැඩි ආයුෂ කාලයක් වුණත් වාසය කරන්න පුළුවන් කාටද? ඉද්ධිපාද ධර්මයන් බහුලීකృత කරපු ඥානාවක් කොට සකස් කරගත්ත ඒ වැඩූ කෙනෙකුට මේ කල්පයකට වඩා වාසය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒකනලා ඒ විතරක් නෙවෙයි ඍජුවම දේශනා කරනවා තථාගතයන්න් වහන්සේ කියලා. තථාගතස්ස කෝ ආනන්ද සත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යಾನි කතා වස්තු කතා අන්තිතා පරිත්‍තා සුතමාරද්දා සෝ ආකංකමානවාන තථාගතෝ කප්පං වාතිත්තේ කප්පෝ කප්පාවසේ සංවාති කියලා තථාගතයන් වහන්සේටත් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වාසය කරන්න පුළුවන් මොකද තථාගතයන් වහන්සේ ඉද්ධිපාද වර්ධනය කරපු හින්දා කියලා ආනන්ද හාමුදුරන්ට මේ නිමිත්ත ලබා දෙනවා මොකද ඒක ආයෙ ආයුනේ ආනන්ද හාමුදුරන්ට හරියට මාරාවේශේ මායя ආවේශ වෙලා ඉන්න කෙනෙක් වගේ. ඒක මා එතන තියෙන මායя ආවේශ වෙලා හිටියා කියලා නෙවෙයි සූත්‍රේ. හරිද? මායя ආවේශ වෙලා හිටිය කෙනෙක් වගේ ආනන්ද හඳුර සද්ද නැහැ. ඒක බැරි වෙනවා. ඒක මගේ හැරෙනවා. ඊට පස්සේ දෙවෙනි සැරත් කියනවා. දෙවෙනි සැරේ බුද්ධ ධර්මයේ ආනන්ද හඳුන දේශනා කරනවා. මේ සතර විපාද වැඩපු මහා උත්මයෙකුට කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරන්න පුළුවන් කියලා. නැහැ. ඉතින් නේද? ඔහේ ඉන්නවා. ඔහේ වැඩ හිටියා. හරි. තුන්වෙනි සැරේත් වාසය කරනවා. ඊට පස්සේ තුන්වෙනි සැරේත් දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ආනන්ද දැන් <laughs> දැන් මේ වැඩම කරන්න කියලා. ආනන්ද හැඳුනට මේ ආරාධනාව කරන්න බැරි වෙනවා කියනවා. මේ ආරාධනාව කරන්න යම් ආකාරයකින් ඒක හේතුවක් නම් දේශනා කළා නෑ කුමන කුමක් හෝ හේතුවකින් ආනන්දාමරණ මේ ආරාධනාව කරන්න සිද්ධ වෙන්නේ නෑ. ඒක මග හැරෙනවා. ඒ මග හරන ඇතිල්ලේම මොකද වෙන්නේ? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කෙටි කාලයකදීම මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. පිරිනැම් පාන්න කියලා. හරිද? පිරිනම් පාණ්ඩ කියලා ආරාධනා කරපුවාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යාව මේ බික්කුණ ශාවිකා භවිස්සති මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ තාම සකස් වෙලා නැහැ කියලා කොහොමද ව්‍යක්තෝ වික්තා විනීතා විසරදා භවසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමිච්ච පටිපන්නා අනුධම්මචාරිනෝ සකං අතරියකං උග්ඝහත්වා ආචික්කන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විචාරිස්සන්ති විභජිස්සන්ති උත්තානි කරිස්සන්ති ව්‍යක්ත විනීත විශාරද බෞස්ෘත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගද්දය කියන දේශනා කරන විභජනය කරන ඒක පණවන નિවරදිව හරිද? අන්න එහෙම පිරිසක් ඒතරක් නෙවෙයි උපන්නම් පරප්පාදං සහධම්මේන සුනිග්‍රහතං නිග්‍රහෙත්වා. සත්පටිහාරියං ධම්මං දේසෙන්ති. පරමත ධර්මයෙන් විසඳාලන. පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාර්යයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිළිගම් පාන්නේ නැහැ. මාරායතනේ අපලාව. දැන් මොකද වෙන්නේ? ජාපාල චෛත්‍යයේදී මාරයා නැවත වාරයක් එනවා. මාරයා ඇවිල්ලා බුදුජානක වහන්සේට ආයාචනා කරනවා දැන් ඔබ වහන්සේගේ ශාසනය ශාසනය තුල හතර සැරයක් මේක කියනවා. භික්ෂුන් වහන්සේ කියලා කියනවා දැන් විනීතයි දැන් විරක්තයි විනීතයි විසරදායි භවසුතයි ධර්මදරයි ඔය විදිහට. හරිද? වික්ෂුණීන් වහන්සේ උපාසකයෝ උපාසිකාවෝ කියන සිවණ පිරිස ගැන වෙන වෙනම මාළයා කියන මේ හතර ගොල්ලම දැන් විනීතයි, ව්‍යක්තයි, විනීතයි, විසරදයි, භවස්තයි, ධර්මදරයි ධර්මයන් මේ පිහිට අනුධර්මයන් මේ පිහිටි ගුරුවරයාගෙන අසාධ්‍යෙක් අසාගද්දෙක් කියන දේශනා කරන විභජනය කරන පනවන පරමත ධර්මයෙන් විසඳාලන පුළුවන්කම තියෙනවා ධර්මයෙන් විසඳන්න පරමතයක් එනකොට මේක මෙහෙමයි කියලා ධර්මයෙන් විසඳන රාතයක් ආහාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් දීවෙන තුරු පිරිනවන්නේ පාන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කිව්වා අහවල් තැනේදී නමුත් දැන් මේක දැන් හරි කියලා හරි ඊට පස්සේ මේ වගේ ඉල්ලීම කීප වතාවක්ම හතර වතාවක් මේ ඉල්ලීම කරපුවාම බුදුරජාන් වහන්සේ සදාන් කරන මායයට පරිතු මායය නොයසිලිමත් වෙන්න එපා. මෙතන සිට තුන් මාසයක් කල් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනමනවා කියලා. ජීවිතයකට කියනවා ජීවිත සංස්කාරය අතහරිනවා කියලා. ජීවිත සංස්කාරය අතහැරිය තථාගතයන් වහන්සේ සඳහන් කරනවා භවයද නිවනද තීරණය කරනවා يعني උදම් වලනවා ඊට පස්සේ භවයේද නිරනව තීරණය කරන තථාගතයන්න් වහන්සේ හරියට අර සම්පැත්තයක් ඇඳගෙන හිටිය මේ යුද්ධෙට ගිය සෙබලෙක් ඒ සම්පැත්තය ගලවලා අයින් කරනවා වාගේ මේ ආය සංස්කාරේ අතහැරියාය කියලා උදම්මනවා. භවයද නිවරද තීරණයක තුල මතුලන්ත සම්භවං භව සංකාරම අවස්ථ ජීමුනි. අධ්‍යත්තරතෝ සමාහිතෝ අබින්දි කවච මිත්ත සම්භවಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ උදම්මනවා මම ආයු සංස්කාරය අතහැරලා දැම්මාය කියලා. හරිද? එතකොට එතන ඉඳලා මාස 3ක් ඇතුළත ආවල් තැනේදී මේ පරිණිරවාණය සිද්ධ වෙනවා. එතෙක් ඵල සමාවතට සමවැදිලා වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා වාසය කරනවා අය ඉන්පසු එහෙම කරන්නේ ඉන්පසු ඒ විදිහට වැඩ වාසය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා පින්නත්. එතකොට මේක අපිට බොහොම සංවේගය උපදින කාරණාවක්. නේද? ඒ කියන්නේ අපේ ජීවිතයක් ගත්තහම අපේ ජීවිතය පිළිබඳව ජීවිතය નિවැරදි කිරීම පිළිබඳව નિවැරදි ජීවිතයක් ගත කර ගැනීම පිළිබඳව අපිට අයන්න ආයන්න කියන්නේ අම්මයි තාත්තයි නේද මෙහෙමයි හැදෙන්න ඕනේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා ඒ අයට පින්නත් නී අපේ සියලු දුක් නැති කරගන්න පුළුවන් නැති කරලා දෙන්න පුළුවන් වුණාද බෑ ඇයි ඇයි බැරි සියලු දුක් සියලු මානසික දුක් නැති කරන්න පුළුවන් නම් අම්මටයි තාත්තටයි ඒ ටික අම්මයි තාත්තයි කරනවද නැද්ද? කරනවා. ඇයි කරන්න බැරි? ඒ අයත් ඒක කරගෙන නෑ ඒ අය ඒක කරන විදිහ දන්නේ දන්නේත් නෑ. ඒ කට්ටියට පුළුවන් හැටියට ඒ කට්ටිය ලෞකික ජීවිතය දියුණු කරගන්නත් ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්නත් ගුණවන්ත නේද සිල්වන්ත නැනවන්ත දරුවෙක් සකස් කරන්න අවශ්‍ය සියලු දේ කරා. බෝධිසත්වයන් වහන්සේද බෝධිසත්වයන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ කරපු කැපකිරීම කොච්චරක්ද මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරක්ද ඒ දෙක සංසන්දනය කරන්න පුළුවන් මගේ යහපත සඳහා මගේ මානසික සුවය සඳහා මාව මේ සියලු දුකෙන් නැති කිරීම සඳහා වැඩියෙන්ම හේතුණේ කවුද මහා බෝසත්යන් වහන්සේ එහෙනම් මගේ ජීවිතේට වැඩියෙන්ම පිහිට වැඩියෙන්ම සරණ වෙලා තියෙන්නේ මගේ සංසාර විමුක්තිය සඳහා අමාරුමේ ලෝකෙට බිහි කරපු අම්මට තාත්තට පවා පිහිට වෙලා තියෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ නේද එහෙනම් අන්න ඒ උත්තමයාණන් වහන්සේ යම් තැනකදී යමක් දේශනා කළාද යමක් අපෙන් බලාපොරොත්තු වුණාද අන්න ඒ බලාපොරොත්තු වෙච්ච දේ අපි සිද්ධ කළ යුතුද නැද්ද නේද? අපිට සංවේගය ඇති වෙන්නේ ඒකයි මෙන්න මෙහෙම දෙයක් සිදු වෙන සංවේගය ඇති ඇති සංවේගය ඇති වෙන ස්ථාන පිළිබඳව මේ සංවේග වස්තු විදිහට මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා මෙතන ඉහළට අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේක තියෙනවා නමුත් මෙතනදී අපි අපේ අවධානය යොමු කළ යුතු තියෙනවා අපිට මෙච්චර සංවේගයක් ඇති වෙන ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ මෙතනදී සිද්ධ කරපු මේ ප්‍රකාශය අපි මුදුන් මාකඩක් වගේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මොකක්ද? ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාරයාට දේශනා කරේ මුලදිමත් මගේ සිවණක් පිරිස වික්ත විනීත විශාරද බෞද්ධත ධර්මදර ධර්මයන් නිහිතී අනුධර්මයන් නිහිතී ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන පනවන පරමත ධර්මයෙන් විස්තරන සාත්‍යාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිරිනවම් පාන්නේ නැහැ කියලා කිව්වනක් පිරිස ගැනම බුදුජාණන් වහන්සේ මාරයාට එහෙම දේශනා කරේ ඇයි? ඇයි එහෙම දේශනා කරන්නේ? හිතන්න පුළුවන් දෙයක් කියලා. ශාසන සිරස්තිතිය නේද? ශාසනය ඉදිරියට යන්නේ ජයශ්‍රී මහබෝධින් වහන්සේගෙන්ද? ස්තූප වලින්ද? ඒවා ඕනද නැද්ද? ඒවා ගොඩක්ම ඕනේ නේද? නමුත් ඒවා ඒවාට මොකුත් කරන්න බෑ. ඒවා ඔහේ තිබ්බාවේ. නේද? ශාසනය ඉස්සරහට යන්නේ කාගෙන්ද? මහා සංඝරත්නය විතරද? වික්ෂුණීන් වහන්සේගේ 6 අන්න උපසපස්ථාංගය. එහෙනම් සම්පූර්ණයෙන් මේ ශාසනය රඳා පවතින්නේ ඔන්න හතර ආකාරයක කල්‍යාණ මිත්‍රයන්ගෙන්. හරිද? උන්වහන්සේලාගේ සාන්ත ගතිපවතුන් දැකීමම අන් අයට මහා ප්‍රසාදයක් ඇති කරනවා. එතකොට මේ ශාසනය තුල බෞද්ධයයි කියාගත් අපි බුදුරජාණන් වහන්සේට යුතුයකම කරන්නේ නම් එදා බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද? මම මම මේ ශාසනය තුල පෝෂණය වෙලා මමත් ඉදිරියට ඉන්න කෙනෙකුට මේක ලබා දෙන්න. ඒ විදිහට ශාසනය ආවේ. ආනන්ද හාමුදුරුවෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ආදී විසුණු වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණය ආසන්නයේදීම එකමුතු වෙලා මොකද කරේ? සංගායනාවක් පවත්වලා භානක පරපුරක් බිහි කරවුවේ වික්ත විනීත විසරදේ කටින් කටපාඩමෙන් අවබෝධයෙන් ආව පරපුරකින් තමයි ශාසනය ඒකාගයන්නේ. නේද? ශාසනය කියලා කියනකොට අපිට දැනෙන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ඉඳන් අද මේ මොහොත දක්වාම මම මේ කියන බණපදේ මට එන්නේ කොහෙන්ද? පරිණාම සූත්‍රයේ කියවලයි මම මේ කියන්නේ. ඒක මට ආවේ කොහෙන්ද? පොතෙන්. සහ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරුන්ට ආවේ ඒ ගුරුවරුන්ගෙන්. එහෙම දිගින් දිගට දිගින් දිගට ගියාම කොහෙද සම්බුද්ධ පරිනිර්වාණය ඉඳලා බුදුදහම වහන්සේගේ පරිනිර්වාණය ඉඳන් මේ දක්වා වාසය කරපු සිව්වනක් පිරිස තමයි නේද? එකම ප්‍රතිපත්තියක එකම දැක්මක එකම විනය නීති පද්ධතියක ඉඳලා එකිනෙකා එකිනෙකා මේක එකිනෙකාට දායාද කරගනිමින් එකිනෙකාට දායාද කරගනිමින් අරගෙන ඉන්නේ නේද? තමන් ඊළඟ එක්කෙනාට පොඩි එක්කෙනාට පොඩි එක්කෙනාගෙන් ඊළඟ එක්කෙනාට ඊළඟ එක්කෙනා ඊළඟ එක්කෙනාට එහෙම තමයි සාසනය ආවේ. ආන්ගේ සාසනයේ තියෙන මේ ධර්මය, ඒ අවබෝධය ඒ තියෙන සුපේසල බව යම්කිසි තැනකදී එකවර කැඩුනොත් ආය මේ සාසන ඉස්සරහට යන්නේ නැහැ. නේද? ආය මේ සාසන ඉස්සරහට යන්නේ නැහැ. එහෙම නෝ. ඉතින් අන්න ඒ ලක්ෂණ දැන් මේ කාලේ පහළ වෙමින් තියෙනවද නැද්ද? කෙනෙක් හිතයි ඇයි පොත් ටික පිනවන්නේ කියලා. අපි පොත් මොනවා කරන්නද? ඒ පොත්වල තියෙන දේවල් පිළිපදින්නේ නැති තත්යකට ආවොත් අපි ඔක්කොම එකතු වෙලා තීරණයක් ගන්නවා මේ පොත්වල තියෙනවා වැරදි කියලා. නේද? අද මේ වෙනකොට එහෙම තත්ත්වයක් උදා වෙමින් තියෙනවද නේද? පරමත හැදෙමින් තියෙන්නේ ශාසනය තුලින්මයි නේද? අද මේ වෙනකොට ඒ වගේ තත්ත්වයන් උදා වෙමින් තියෙනවා. අන්න ඒ පරමත විසඳාලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? දේශනා කරන් දේශනා කරේ කොහොමද? උප්පන්නම් පරප්පවාදං සහධම්මේන සුවිග්ගහිතං කියලා. මේ ධර්මයෙන්ම ඒක ධර්මයෙන් සදාලන්න ඕන පරමත කියලා. එහෙනම් මම අපි ඔක්කොම කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණා මං විනීත වෙයි කියලා. මං ව්‍යක්ත වෙයි කියලා. හොඳට ව්‍යක්තව ධර්මයේ කතා කරන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දැක්ක ශ්‍රාවකයා එහෙමයි. නේද? මේ ශාසනය අරගෙන යන ඉදිරියට අරගෙන යන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙච්ච ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ. උපාලි මහ රහතන් වහන්සේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක නේද? මේකුත් උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු වුණේ සිවණක් පිරිස ව්‍යක්ත වෙයි විනීත වෙයි විශාරද වෙයි බොහෝ අසූ පිරුතන් අති පිරිසක් බවට පත් වේ බහස්ෘත වෙයි ධර්මදර වෙයි ධර්මයන්හි පිහිටි අය බවට පත් වේ අනුධර්මයන්හි පිහිටියයි බවට පත් වේ. ගුරුවරයාගෙන් අසාගත් දේ කියයි දේශනා කරයි. ඒක පණවයි. ඒක බෙද බෙදා බලයි. ඒක විභජනය කරයි. හරි? ඊළඟට පරමතයක් ආකල්හි ඒ පරමතය ධර්මයේ විසඳාලයි. හරි? ඊළඟට සාතිහාරයක් කොට ධර්මයේ දේශනා කරයි කියන්නේ. එතකොට බෞද්ධ ධර්මය තුල හැසිරෙන්න මට බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න මම බුදුරජාණන් වහන්සේට පොඩි යුතුයකමක් කරත් හොඳ නැද්ද? නේද? මම බොහෝ වශයෙන් මගේ සිත් සංසවා ගනිමින් හැම අවස්ථාවකදීම පිරිත්තික පවා ආරක්ෂාවට පවා නේද? හැම දෙයකටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අම්මා තාත්තට පින් ටිකක් දෙන්නත් වෙන මොනවා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? මහා සංඝරත්නය ගෙනලා දාන ටිකක් දෙන එක. ධර්ම දේශනාවක් කළා පුණ්‍ය අනුමෝදනා කරන එක. වෙන කරන්න දෙයක් නැහැ. හැම පැත්තෙම මට මේ පිහිට වෙලා තියෙන ශාසනය වෙනුවෙන් මගේ යුතුයකම සිද්ධ වුණාද කියලා. මට හැම පැත්තෙම පිහිට ලැබිලා තියෙන ශාසනයට මං යුතුයකම් ඉෂ්ට කරනවද කියලා නුවණින් සිහියෙන් බලන එක හොඳ නැද්ද? නේද? සිහියෙන් නුවණින් මම හොඳින් විමසලා බලන එක හොඳ නැද්ද? සාසනේ නැහැ කියන්නේ මේ ජීවිත අනුන්ගේ ජීවිත දිහා බලන්න එපා. බුද්ධ ශාසනයෙන් මට ලැබිච්ච ආభాසය නොලැබුණා නම් මං අද තිරිසන් ගති තියෙන කෙනෙක්ද නැද්ද? පින පව ගැන මට අදහසක් නොවුණා නම් කර්මඵලය ගැන මට විශ්වාසයක් නොවුණා නම් ඒවා මට පොඩි කාලේ නම් මගේ මානසිකාරගත නොවුණා නම් මං කොහොම නටයිද මේ මේ මේ මේ කාම ලෝකේ මං කොහොම නැතයිද? තිරිසන් සතා වගේ ජීවත් වෙනවා මම අනිවාර්යෙන්. Taman ගැන විතරක් හිතන්නේ. අනිත් අය ගැන නේද? දැන් මාව අද සුදු යහපත් කෙනෙක් බවට පත් කරේ මේ බුද්ධ ශාසනයෙන් මට ලැබිච්ච ආභාසික බුදුරජාණන් වහන්සේගෙන් මට ලැබිච්ච දේ. බුදුරජාණන් වහන්සේගෙන් මට ගොඩ දේවල් ලැබිලා මම බුදුරජාණන් වහන්සේට මගේ යුතුයකම සිද්ධ කරනවාද කියලා හොඳින් බලන්න ඕනේ. හරිද? හොඳින් බලන්න ඕනේ. එහෙනම් මම ලහි ලහියේ මොකද කරන්න ඕනේ? මම විනීත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම ව්‍යක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම ධර්මය තුල විශාරද භාවයට පත් වෙන්න ඕනේ. හොයන්න ඕනේ. කොහොම මං හොයන්නේ? හරිද? මම බහුසුත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ව්‍යක්ත විනීත විශාරද බවසත මම ධර්මය දරන කෙනෙක් බවට පත් වෙන්න. මගේ තුලින් ධර්මය නැగిලා යන කෙනෙක් බවට මම පත් වෙන්න ඕනේ. මං අනුධර්මයන් ධර්මයන් අනුධර්මයන් දරන කෙනෙක් මං ගුරුවරයාගෙන් අසාගත් දේ කියන කෙනෙක් බවට පත් වෙන හොඳ පරිශීලනයේ හොඳ විභජනය කරන විමසන බෙද බෙදා බලන ඒ ධර්මයේ තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මම මේ ඉන්න ගමන් කතා බහ කරනකොට පවා මට මේ සමාජයේ ඉන්නකොට පරමතයන් ධර්මයේ තුලින් විසඳාලන කෙනෙක් ධර්මයේ තුලින් විසඳන්න දක්ෂතාවය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නේද? හදිසියෙම කවුරු හරි මොනවා හරි එකක් කිව්වම අපි ඒ පැත්තට ඇදීලා යනවා. මේ රටේ තියෙන தත්ත්වය තේරෙනා නේද හොඳට බුදුරජාන් වහන්සේගේ ධර්මයයි කියලා මොකක් හරි ධර්මයක් කවුරු හරි කියනකොට ඔහේ යනවා හ්ම් ඒ පැත්තට මාව මේ ඇදි ඇදි ඇදි ඇදි යන්නේ ඇයි මං විසරද නැති හින්දා මං බෞද්ධත නැති හින්දා කවුරු එකපාරටම ඇවිල්ලා අහුවොත් එහෙම අනිත්‍ය සැපයි නේද ඇයි තුවාලේ අනිත්‍ය වුණා තුවාලේ එහෙමම තිබ්බොත් ඒක දුකක් තුවාලේ හොඳ වෙනකොට සැපයි එහෙනම් අනිත්‍ය සැපයි නේද කියලා අහනවා දෙන්න උත්තරයක් නැහැ. දී ගන්න උත්තරයක් නැතුව ලත වෙන්නේ ඇයි? විසරද නැති හින්දා. අනිත්‍යයි අනිත්‍යයි කියනකොට හෙව්වේ නැති හින්දා. හරිද? අපාය දිගටම වැඩිච්ච කෙනා දිගටම ඉන්නොත් අපාය නිත්‍ය වුණොත් සැපද කියලා අහනවා. නිත්‍ය නම් සැපයි කියන්නේ. හරිද? ඒ වගේ අහනකොට කඩාගෙන ගියා. දුක ගැනමයි කතා කරන්නේ දුක ගැන කතා කරනවා දුක් වැඩි වෙනවා කියනවා. කෙස්ම නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියන්නේ පරමාර්ථය නෙවෙයි ඒවා සම්මත ඒවා ඒවා ඒවා මෙනෙහි කරපුවාම ඒවා වැඩෙනවා කියනවා. හරි. මේ වගේ නොයේකුත් ඒවා කියනවා කියන කියන ඔක්කොටම අපේ අත්තු. ඒක තමයි දැන් තමයි මට තේරුනේ කියනවා. දැන් තමයි තේරුනේ කියනවා. හ්ම්. කවුරු හරි මොනවා හරි එකක් කියද්දී මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ මෙහෙමයි දැන් මට තේරුනේ කියලා ප්‍රකාශනිකුත් කරනවා. තමා අන්න අයව අන්න අයව තමයි දන්නේ. ඇයි ඒ? බරසුත බාරය නැහැ. ආభాෂය නැහැ. ඒකින්ද අපි පින්නත් අපි විශාල වශයෙන් අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. මම බුදුරජාන් වහන්සේට යුතුයකම කරන්න ඕනේ. මේ ශාසනයක මොහොතක් හරි ඉදිරියට යනවා කියන එකේ තේරුම මොකද්ද? කොහේ හරි තැනක කෙනෙක් දුක් නැති කරගන්නවා කියන එක. හරි. මේ ශාසනයේ තියෙන තාකල් කොහේ හරි තැනක කොතන හරි තැනක කෙනෙක් තමන්ගේ දුක් නැති කරගන්නවා. හරි. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ කටයුත්ත. මම නිකන් හිතන්නේ එකක් විතරක් කියන්න. ආත්මාර්ථකාමීව හරි කමන්න මේ රැක ගන්න කියලා. මාව මැරිලා ගිහිල්ලා මේතර නිවන් දැක ගන්න බැරුව තව භව දෙකකින් විතර නැත්නම් අවුරුදු 100කින් විතර ආය ලංකාවට දෙනවා. මට පිටිටට අඩුම ගානේ මගේ පිටිටට ඒ වෙනකොට සාසනය ආය තියෙන්න ඕනද නැද්ද? අඩුම තරමේ. නෑ අනිත් අයට රැකලා දෙන්න ඕනේ නෑ Tamanටම රැකලා තියාගන්න. නේද? හ්ම්. ආසන්න දැන් මේ වෙලාවේ අන්තං හරි ශ්‍රද්ධාවක් ඉදිරිච්ච වෙලාව ආසන්න බව දෙක දෙක තුනක දීවත්පත් නිවන් දැක ගන්න සෝවාන් වෙන්න පුළුවන් වෙයි මේ සැරේ බැරි වුණොත්. එහෙනම් නේද ළඟ ළඟ සාසනයේ ඉපදුනොත් සාසනයේ තියෙන කාලේ ඉපදුනොත් මේ සැරේ බැරි වුණොත් පොඩ්ඩක් හරි පුළුවන්. එහෙනම් ඒකට මම මටමවත් මේක රැක ගන්නවා කියලා හිතාගෙන ආරක්ෂා කරගන්න. ඒ සඳහා අප කැප වෙලා ගත කරන්න ඕන කරන්න තියෙන ලොකුම කැපකිරීම මේ කැපකිරීම ශාසනය ආරක්ෂා කරන්ඩ විනීත බව නැති කරගන්නවා නම් ශාසනය පිරිනවනවා. නේද? ශාසනය රැකගන්න ධර්ම ධර්මභාවය අයින් කරගන්නවා නම් ශාසනය පිරිනවනවා. අපි එක එක ආකාරයෙන් ශාසනය රකින්න උත්සාහ කරනවා. එහෙම බෑ. බුදු පියාණන් වහන්සේගේ ශාසනය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටයි රකින්න ඕනේ. හරි. කිසිම විදියකින් බෑ. රකින්න නම් ශාසනය වැඩ කරනවා නම් එයා විනීත වෙන්න ඕනේ. එයා විශාරද වෙන්න ඕනේ. එයා බහුසුත වෙන්න ඕනේ. එයා ධර්මදර වෙන්න ඕනේ. එයා පරමත ධර්මයෙන් විසඳාලන කෙනෙක් වෙන්නම ඕනේ. එයා ධර්මය කියන කෙනෙක් වෙන්න ඕනේ. ධර්මය දේශනා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම එයා ධර්මය තුල සුරක්ෂිතව තමන්ගේ ජීවිතය සකස් කරගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒකින්ද බුදුහාමුදුරන්ට යුතුයකම කරාද? මගේ යුතුයකම මම සිද්ධ කරනවාද කියලා මේ වෙලාවේ විතර බලන්න නේද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කැමති වුණේ පිරිනිවන් පාන්න තීරණය කරේ ආය සංස්කාරය අතහැරියේ නේද මේ ලෝකේ කම්පා වුණා දේව් බෙරපවක් පැලුණා මහා භූමිකම්පාවක් සිද්ධ වුණා ඒ සිද්ධ වෙන වෙලාවේ ඒ පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරමු. ඒ අතර වාරයේ පුංචි ගැටලුවක් තියෙනවා. ඒ තමයි බොහෝ විට හෙට හෝ අනිද්දා දිනයේ අපි ආනාපාන සති භාවනාව ගැන නැවත සාකච්ඡා කරනවා. බොහෝ දෙනෙක් ඒ පිළිබඳව මගෙන් විමසනවා මේකේ තව ගැඹුරු සාගත තත්ත්වයන් තියෙනවා කියලා ගැඹුරු ටික විසඳන ආකාරයට පරිනිර්වාණ දේශනාව අතර වාරයේදී දින දෙකක් හෝ කීපයක් නැවත ආනාපාන සති භාවනාව විග්‍රහ කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා මේ අතර වාරයේදී අමතර ආකාරයට. මොකද අවශ්‍යතාවයක් තියෙන බව හැම දිනෙකම මගෙන් විමසන හින්දා පුංචි පුංචි ගැටලු කීපයක් තියෙනවා. ඒ ටික විසඳලා දීම සඳහා. හොඳයි. අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මේ පිරිසට මේ ධර්ම දේශනාව විවසට රැගෙන එන්නට හේතුුනේ මේ මැදිරිය වාසය කරන මේ පින්වත් අය. ඉතින් මේ අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පහදම් කරලා මේ කටයුතු සම්පාදනය කරේ. මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරලා තමන්ට ශ්‍රද්ධාවක් ඉපදිච්ච, වීරියක් ඉපදිච්ච, කුසලයක් හටගත් වාරයක් වාරයක් ගානේ මේ දායකත්වයේ දරපැත්තන් තුන් ධර්මාවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුභමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.